භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ මුලාසනයේ වැඩ සිටින ගරු ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රදාන අනිකුත් සියලුම යෝගාවචර සංඝ පිරිසකින් අවසර අපි මේ තාක්කල් ධර්මදේශනා 30කටත් වැඩි ප්‍රමාණයක් එක දිගට පවත්වමින් මේ කරගෙන යන වැඩපිළිවෙලේ අද දක්වා අපගේ ශක්ති ප්‍රමාණයට බුද්ධ දේශනාව සම්බන්ධ මූල ධර්මත් අපේ අපගේ භාවනා අධ්‍යක්ීම් කියන අධ්‍යක්ීම් නොත් දෙක සංසන්දනය කරමින් ගලපමින් විපස්සනා සම්මා දිට්ඨිය වැඩිීමේ වැඩපිළිවෙලක ගත කරන්නට යෙදුණා මග්ග සම්මාදිට්ඨිය නැත්නම් විපස්සනා සම්මාදිට්ඨිය වශයෙන් මේ වර්ධනය කරන වඩන භාවනා කරන වැඩපිළිවෙල අප බලාපොරොත්තු වෙන මේ මාර්ගඵල ඥාන වැඩපිළිවෙලේ ඵලයට පෙර ආතුව ඇත්තා වූ ආසන්නම කාරණයයි මේ නිසා මේ වැඩපිළිවෙල ඊ타මත්ම පූර්ණ කාලීනව පිරිසිදුව කළ යුතු වැඩපිළිවෙලක් ඒ වැඩ පිළිවෙලට මූල ධර්ම වාගෙම අත්දැකීම්නුත් කියන මේ දෙක සමබරව ගමන් කරන්නට ඕන. ඒ ගමන් කෙරුවොත් අන්තවලට වැටෙන්නේ නැතුව කරදරවලට මුහුණ දෙන්නේ නැතුව සෞඛ්‍ය සම්පන්නව නිරෝගීව භාවනා වැඩ පිළිවෙල ඉදිරියට ගෙන ගන්න පුළුවන්. අවසාන භාගයේදී අපි මේට ගැළපෙන සූත්‍රයක් තමයි ඉදිරිපත් කරගත්තේ ඒ අනුව බුදුරජාණන් වහන්සේ මේ දුෂ්කර වූ මාර්ගයේ තමන්ගේම මාර්ගයේ තමන් හෙලි කරමින් ඉදිරියට යන මේ විපස්සනා වැඩපිළිවෙලේ යෝගාවචරයකට මුහුණ දෙන්න පුළුවන් මූලික අන්ත දෙක දක්වන්ට යෙදුනා. හිත බාහිරට යෑම විසිරී යෑම නිසා භාවනාවේ මූල මාර්ගයෙන් අතුරු මාර්ග වලට වැටිලා මාර්ගයේ පටලැවි යෑම, එක තැන නතර වීම, සංසාරේ පැත්තට යෑම. ඒ වාගේම ඇතුළත නතර වීම නිසා භාවනාවේ සෞඛ්‍ය සම්පන්න වර්ධනයේ බාල වෙලා අතුරු මාර්ග වලට හිත වැටිලා <clears throat> ප්‍රගතිය බාධා වෙනවා. මේක විස්තර කරගෙන යද්දී අපි සඳහන් කරන්නට යෙදුණා යම් අවස්ථාවක යෝගාවචරයාගේ මේ අතුරු මාර්ග වලට වැටීම අන්තවලට වැටීම සිදු නොවි ඉදිරියට යන්න නම් ධිකටෝම යෝගාවචරයා තුල සෞඛ්‍ය සම්පන්න නැත්නම් නිරෝගී සමාධියක් පවතිනවා මේ සමාධිය නිරෝගීව පවතින තාක්කල් ඒ සමාධිය ඇත්ත ඇති හැටිය පෙන්වා දීම කරමින් යෝගාවචරයාට නොමග යනකොට නොමග යන බව මතක් කරලා දෙනවා සුමග යනකොට සුමග යන බව මතක් කරලා දෙනවා. මේ සමාධිය භාවනාව කියන භාවනා කරන යෝගාවචරියෝ සමත යානික හෝ වේවා විපස්සනා යානික හෝ වේවා මේ විදිහට පූර්ණ කාලීනව කරනකොට වැදගත්ම වන්නේ මේ සමාධියයි මේ සමාධිය අනුව විපස්සනා වඩන යෝගාවචරයා ක්‍රමක්‍රමයෙන් විපස්සනා ධානවල වැඩපිළිවෙලකට පත් වෙනවා. මේ විපස්සනා ධාන වලින් ප්‍රථම විපස්සනා ධානය අපි සංසන්දනය කරන්නට යෙදුනා සාමාන්‍ය සමත ධානයක් සමග. සාමාන්‍ය සමත ධානයක පවත්නා වූ ධානාංග නම් වශයෙන් සඳහන් කරනවා නම් විතක්කය, ਵਿਚාරයය, ප්‍රීතියය සුඛය ඒකාග්‍රතාවය නැත්නම් ඒකාග්‍රතාව කියන පාළි මේ අංග සම්පූර්ණ වීමේදී සුද්ධ සමත යානිකයාට අපි සඳහන් කරනවා විප ධානලාභියා කියලා. මේ හා සමානම කෘත්‍යය අතින් සමාන කටයුත්තක් විපස්සනා යෝගාවචරයාගේ සිද්ධ වෙනවා. එතකොට අපි කියනවා විපස්සනා ධානයකටපත් උනායි කියලා. මේ අනුවේ යෝගාවචරයා මේ විපස්සනා ධානය සම්පූර්ණ කිරීම වස් වෙන විදිහකට කියනවා නම් ධානාංග සම්පූර්ණ කිරීම වස් මුලින්ම මේ විතක්ක ਵਿਚාර කියන දෙක පුහුණු කරනවා. අපි ඒකට සිංහලෙන් යොදාගත්තේ අරමුණට හිත එල්ල කිරීම, අරමුණට හිත යොමු කිරීම සහ නැවත නැවතත් එහි යෙදවීම. අනාත්මයට අරමුණ පිරිමැදීම. මේ කටයුතු දෙක නිරෝගීව සිටින තාක්කල් ඉම්මතු මැත්තේ පහළ වෙන සමෘද්ධිමත් භාවය සුඛය ප්‍රීතිය සන්තුෂ්ත භාවය පහළ වෙනවා විතක්ක ਵਿਚාර දෙක හරි හැටියට සිද්ධ වෙන්න වෙන්න සුඛය සමෘද්ධිමත් භාවය සන්තුෂ්ත භාවය පහළ වෙනවා යෝගාවචරයට ඒ අනුව වඩ වඩාත් විතක්ක ਵਿਚාර දෙකටම මුල් තැන දීලා මැද පිළිවෙත දිගේම භාවනාව යනවනම් මේ කටයුත්ත තුල සුඛය පහළ වෙනවා කායික මානසික වශයෙන්. එතකොට අරමුණ සම්පූර්ණයෙන්ම අල්ලා ගන්න පුළුවන්, හාත්පසින් වට කර ගන්න පුළුවන් ඒකාග්‍රතාවයේ හිතේ පහළ වෙනවා. මේ අංග සම්පූර්ණ වෙච්චහම අපි කියනවා ප්‍රථම ධානයේට කර්ම කාරණා සම්පූර්ණයි, හේතු සම්පූර්ණයි කියලා. ඒ ප්‍රථම ධානයේ යම් අවස්ථාවක යෝගාවචරයාගේ సంతාණිය තුල පහළ වෙනවද? ඒ අවස්ථාව වෙනකොට පච්චනික ධර්ම ඒ කියන්නේ නීවරණ ධර්ම තුරන් වෙලා ඈත් වෙලා. කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිත උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම තුරන් වෙලා. මොකද මේ හිතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ නීවරණ ධර්ම නැසනේ ධ්‍යාන ධර්මය ධ්‍යානාංග යෝගාවචරයේ හිතේ පහළ වෙනකොට ඒ නීවරණ පුලුස්සා දමනවා ඉවත් කර දමනවා ඒ නිසා යෝගාවචරයට ප්‍රථම ධ්‍යානී ලාභයාගේ වාසි ආනිසංස ලැබෙන්න පටන් ගන්නවා මේක විපස්සනා කරන යෝගාවචරයේ පැත්තෙන් බලනකොට අපි එදා අවසාන වශයෙන් සඳහන් කරගත්තා මේ ප්‍රථම ධ්‍යාන ලාභය විපස්සනා යෝගාවචරයට ලැබෙන්නේ අනිත්‍යානුපස්සනා ඥානයත් සමගයි. මේ නිසා යෝගාවචරයට ධ්‍යාන මට්ටමට හිතපත් වෙච්චාම ඒ කියන්නේ විතක්ක ਵਿਚාර නිසිසේ ඍසිසේ නිරෝගීව වැඩ කරන තත්වයටපත් වෙනකොට මතුවෙන මතුවෙන සෑම අරමුණක්ම සම්මර්ෂණය කරගන්න පුළුවන්. සම්මර්ෂණය වෙන්න පටන් අර ගන්නවා. මේ සම්මර්ෂණයේ සිටවීම ආරම්භය මූල ධර්මානුකූලව විස්තර කරන්නේ අනිත්‍ය ලක්ෂණය වශයෙන් තමයි සම්මර්ෂණය සිද්ධ වෙන්නේ. මූල ධර්ම පැත්තෙන් කල්පනා කරලා බලනවා නම් යම් කිසි කෙනෙක් මේ අනිත්‍ය අනිත්‍යතාව අනිත්‍ය ලක්ෂණය කියන මේ දේවල් දැනගත්තා තේරුම් ගත්තා කියන්ට එහි ලකුණු තුනක් ලකුණු තුනකට අංග තුනකට කඩලා වෙන් කරලා විස්තර කරන්න පුළුවන්. එකක් තමයි අනිත්‍යතාවය නැත්නම් අනිත්‍යය දෙවෙනි එක තමයි යෝගාවචරය දැනගන්න ඕනේ ඒ අනිත්‍යයේ ලක්ෂණය අනිත්‍ය ලක්ෂණය තුන්වෙනි කාරණාව තමයි අනිත්‍ය ලක්ෂණය පවතිද්දීම අනිච්චානුපස්සනාව ඒ බව සිහිනුවණින් දැන ගැනීම. ඒ නිසා මේ අනිත්‍ය කියන ත්‍රිලක්ෂණයේ ප්‍රථම ලක්ෂණය දැනගන්න අනිත්‍යය දැනගෙන තියෙන්න ඕනේ. අනිත්‍ය ලක්ෂණය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. අනිත්‍යානුපස්සනාව නැත්නම් අනිත්‍යානුපස්සනා ඥානය කියන්නේ මොකක්ද කියන එක දැනගන්න ඕනේ. ඒ නිසා අපි ටික වේලාවක් ගනිමු මේ අංග තුන විස්තර කරගන්න. අනිත්‍යය අනිත්‍ය භාවයය අනිත්‍ය ස්වરૂපය කියලා කියන්නේ මේ නාම රූප ධර්මය. එහෙම නැත්නම් පංචස්කන්ධයේ රූපය වේදනාය සංඥාය සංස්කාරය විඥානය ආදීවන පංචස්කන්ධය අනිත්‍යයි අහ රූපත් අනිත්‍යයි කනත් සද්දත් අනිත්‍යයි ආග්‍රහණයත් නාසයත් සුවඳත් අනිත්‍යයි දිවත් රසත් අනිත්‍යයි ශරීරයත් ස්පර්ශයත් අනිත්‍යයි හිතත් සිතිවිලිත් අනිත්‍යයි මේ විදිහට ඉන්ද්‍රිය 6 ආධ්‍යාත්මික බාහිර වශයෙන් ගත්තහම අනිත්‍යයි කෙටියෙන් අපි ඉදිරිපත් කරගත්තේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා මේ පංච උපාදානස්කන්ධය ගත්තාම අනිත්‍යයි ඒ තමයි අනිත්‍යතාව නැත්නම් අනිත්‍ය ධර්මය මේ අනිත්‍ය ධර්මයේ කොහොමද අපිට ඉදිරිපත් වෙන්නේ කොහොමද අපි දැනගන්නේ මොකද්ද අනිත්‍යතාවයේ ඇති ලක්ෂණය කියලා ගත්තොත් ඇතිවීම නැතිවීම දෙක සුවකීය කරගෙන තමයි මේ ධර්ම පවතින්නේ එනිසා නාම රූප ධර්මියෝ ඇහ කන නාසය දිව ශරීරය හිත කියන මේ ධර්මියෝ අනිත්‍යයි අනිත්‍යතාවයයි අනිත්‍ය ධර්මයයි එහි ලක්ෂණය නම් මේවා ඇති වෙමින් නැති වෙමින් පවතිනවා කියන එක යෝගාවචරයා භාවනාවේ මූල කර්මස්ථානයේ හෝ වේවා මූල කර්මස්ථානයේ පිරිසිදුමින් පවතින්නේ මතුවෙන දෙවෙනි කර්මස්ථානයකදී හෝ වේවා අර කියන විතක්ක ਵਿਚාර දෙක අනුව අරමුණට නිසිසේ හිත ඉල්ල කරනවා නම් නැවත නැවත එහි යොදවනවා නම් යෝගාවචරය අරමුණේ අත්තා වූ කුඩා අනු කුඩා කොටස් සවිස්තරව දකින්න දකින්න ඒ තුල මතුවෙන සෑම දෙයක්ම යහුසුලුව නැති වී යන ආකාරය දැක ගන්න. තමන්ගේ ෂඩින්ද්‍රියට ඒ කියන්නේ ඉන්ද්‍රිය හයට ගොදුරු වෙන යම්ම දෙයක් ප්‍රකට වෙනවා නම් ඒ භාවනා මානසිකාරයට ඒ මානසිකාරයට ගොදුරු වෙච්ච සෑම දේ තුලම මේ විදිහේ වහා ඇතිවි වහා නැතිවි යන ස්වරූපේ දකින්න. මේ තමයි ලෝකාවතරය අනිත්‍ය ලක්ෂණය නිරීක්ෂණය කරන වෙලාව. මේක අඛණ්ඩව සිද්ධ වෙනවා නම් එක විදිහකට කියනවා නම් මතුවෙන මතුවෙන අරමුණක් පාසා මේ වෙනස් වෙනස් වෙන ස්වરૂපේ ඇති වෙන නැති වෙන ස්වરૂපේ තියෙනවා කියන එක තහවුරු වෙන තරමට අරමුණෙන් අරමුණට හිත මාරු වුණත් මේ දැක්ම මේ දැලන බලන ක්‍රමයේ පෙනීම මාරු වෙන්නේ නැත්නම් යෝගාචරය අඛණ්ඩව එල්ලේ පවතිනවා නම් මේ වෙනස් වෙන ස්වરૂපේ දකින්ට අරමුණක් ඇතුළත වුණත් ඇති කුඩා කොටස් තියා වෙන් කරලා බලනකොට සෑම දෙයකම මේ විදිහේ වෙනස් වෙන ස්වරූපේ පවතිනවා නම් දකින්නවා නම් ක්‍රමක්‍රමයෙන් හිත අනිත්‍යානුපස්සනාවට වැටෙනවා. ඒ අනිත්‍ය අනුව පස්සනාව සිද්ධ වෙනවා. අනුපස්සනාව. තවත් විදිහට කියනවා නැවත නැවත එයම දැකීමට කියන අනුපස්සනාව කියලා. ඉස්සර අපි දකින්නවා පින්බීමක් විදිහට හැකිලීමක් විදිහට එල්ලේ નિවැරදි වෙනවනේ නැවත නැවතත් ඒ එල්ලේටම සාදරයෙන් ඉදිරිපත් කරනවනේ එතකොට මේ එක පිම්බීමක් ඇතුළත නැත්නම් එක ආස්වාසයක් ඇතුළත තදවීම තෙරපීම් චලන රාශියක් ඇති යෝගාවචරය සාවධානව ඒ තදවීම දිහා බලාගෙන ඉන්නකොට ඒ තදවීම වල යොහුසුළු බව දකින්න. තෙරපීම් වල යොහුසුළු බව දකින්න. චලන වල යොහුසුළු බව දකින්න. උණුසුම සිසිල් ගතිවල යොහුසුළු බව දකින්න. තද බව සිසිල් බව මොලොක් බව උණුසුම් බව ආදී විවිධ භාවයන් විවිධ ධර්මවල යොහුසුළු ඇති වී නැති වී යන භාවය දකින්න. මේ දැකීම නිසා යෝගාවචරය දැන් පිම්බීමේදී මේ தത്വෙම දකින්නවනේ හැකිලීමට හිත යොදනකොටත් හැකිලීමේදීත් මේ தത്വෙම දකින්නවන ආස්වාසේදීත් මේ தത്വෙම දකින්නවා ප්‍රස්වාසේදීත් මේ தത്വෙම දකින්නවන යෝගාචරයට පේනවා මේ හැකිලිම පිම්බීම ආස්වාසය ප්‍රස්වාසය කියලා කියන්නේ තෙරපීම් තදපීම් චලන හැපීම් උණුසුම් සිසිල් ගති බුරුල් ගති තද ගති ආදී ලකුණු ධර්ම ස්වરૂප රාශියක් බව වැටෙනවා. ඒ බව දැන දැන මේ ධර්මතාවයම පිරිමැදිමින් ගත කරනවා නම් මේ ධර්මතාවය තමන් විසින්ම ඇති වෙන බවත් ඒවා යොහුසුලුව නැති වී යන ආකාරයක් දකින්න දකින්න ඒ පස්සනාව අනුපස්සනාව බාටපත් වෙන නැවත නැවතත් ඒ දේම දකින්න පටන් අර ගන්නකොට යෝගාවචරයාගේ හිතේ ස්ථීරය මෙවුවා ඝණය මෙවුවා සදාකාලිකය ආදී යම් වූ මිත්‍යා මතයක් කියනවනම් ඒක දෙදරන්න පටන් ගන්නවා. ඒක විනාශ වෙන්න පටන් අර ගන්නවා. දුර්වල වෙන්න පටන් අර ගන්නවා. වෙන විදිහකට කියනවා නම් නিত্য සංඥාව දුර වෙන්න පටන් ගන්නවා. අනිත්‍ය භාවයේ පිළිබඳ සහතිකය ක්ෂණයක් ක්ෂණයක් පාසා තහවුරු වෙන්න පටන් ගන්නවා. මේකට කියනවා අනිච්චානුපස්සනාව මේ පස්සනාව දැකීමම තමයි ඥානයක් බවට පත් වෙන්නේ. මොකද තමන් මේ තමන්ගේම ඉඳුරන් හයට ගොදුරු වෙන අරමුණුයි මේ පරිච්ඡේදයට භාජනය කරන්නේ. පරිේශණයට ආර්ය පරිේශණයට. වර්තමානයේ තියෙන දෙයමයි පරිේශණයට භාජනය ප්‍රකට දෙයමයි භාජනය කරන්නේ. එහි ප්‍රකට බව Tamanට පාලනය කරන්න බෑ අරමුණු විසින්ම ඉදිරිපත් වෙනවා. ඒ නිසා තෝරලා බැලුවා නෙවෙයි. ඉදිරිපත් වෙන මොනෑම දෙයකට විතක්කේ යෙදෙව්වත් කියන්නේ එල්ල කිරක් හිත එල්ල කළත් මොනෑම දේ ස්පර්ශ කර බැලුවත් ඒ සෑම දෙයකම පවතින්නේ ධර්මතා රාශියක් ඒ ධර්මතාවට සාවධානව සාදරයෙන් නිරීක්ෂණය කරගෙන යනකොට ඒවා වහා ඇති වී නැති වී යන බව පවතිනවා කියලා දකිනකොට යෝගාවචරය තුල මේ අනිත්‍ය ලක්ෂණය කිඳායම නිසා විනිවිද යාම නිසා අනිච්චානුපස්සන ඥානය පහළ වෙනවා. මේ අනිච්චානුපස්සන ඥානය යෝගාවචරයා මීට කලින් පොත්වලින් දකපු එකට වැඩිය නම් බොහෝම වෙනස්. ගුරුවරයා කියන දේ අහගෙන ඉන්නකොට ඇතිවෙච්ච ඥානයට වැඩියත් වෙනස්. භාවනා කරන්න කලින් අනිත්‍ය මම දන්නවා කියලා හිතාන හිටියනම් ඒකත් වෙනස්. මොකද මේක සුඛී අත්දැකීමමයි. අස්පනා අපිට දැකීමෙන් තහවුරු වුණ දේ නැවත නැවත දැකීමෙන් තහවුරු වෙච්ච දේ. මේ නිසා යෝගාවචරය තුළ කොච්චර සංසාරේ තදින් බැඳගෙන හිටියත් මේ රූප ස්ථිරය ඇස ස්ථිරය ශබ්ද ස්ථිරය, කන ස්ථිරය ආදී විදිහට මේ නිත්‍ය සංඥාව අර අනිත්‍ය භාවයේ දකින්න දකින්න දුර්වල මේ නිසා අනිත්‍යානුපස්සනාව සිද්ධ වෙනකොට යෝගාවචරය අනිත්‍යතාව කියන එක දැනගන්න. අනිත්‍යයේ ලක්ෂණය තේරුම් ගන්න. ඒ නැවත නැවත දැකීමෙන් ඒක ඥානයක් බවට පත් වෙන හැටි තේරුම් ගන්න. මෙන්න මේ තුන දැනගත්තාම කියන්න පුළුවන් මූල ධර්මානුකූලව මේ අනිත්‍ය දන්නවා කියනවා. නමුත් භාවනාවට නම් වෙනකොට යෝගාවචරය ඒක සෝකීය ඉඳුරන් තුලින් සෝකීය ශදින්ද්‍රිය තුලින් වර්තමාන වශයෙන් අස්පනා පිට අත්දකින්න. අත්දකින්නකොට නිත්‍ය සංඥාව යෝගාවචරයෙන් දුරු වෙලා යනවා. මේ නිත්‍ය සංඥාව දුරු වීම නිසා යෝගාවචරය තුළ යන්ම වූ මානයක් පැවතුනා නම් අදිමානයක් හෝ වේවා අවමානයක් හෝ වේවා ඒක දෙදරන්න ගන්නවා. මම අසවලාය, මම අච්චර දේවල් දන්න අය, මම අසවල් පැත්තෙන් ආවේ, අසවල් පෙරපතින් ආවේ ආදී විදිහට අපි විවිධ වශයෙන් කියාගෙන ඉන්නා මේ මාන මේ ස්ථිර නිත්‍ය සංඥාවෙන් තමයි පහළ වෙන්නේ. මම ධර්මයේ දන්නවායි, මම විනය දන්නවායි, මම අභිධර්මයේ දන්නවායි කිව්වත් ඒ සියල්ලක්මත් පහළ වෙන්නේ නිත්‍ය සංඥාව. මේ විදිහට විපස්සනා භාවනාවේදී මතුවෙන මතුවෙන අරමුණක් පාසා ඊ අරමුණු වල ධර්මතාවයක් වශයෙන් ඇතිවීම නැතිවීම දෙක ආවේනික කොට පවතිනවා කියලා දාගන්නකොට අන්න අර මානෙ දුර වෙලා යනවා. එතකොට යෝගාවචරගේ තෘෂ්ණාව අඩු වෙන්න පටන් ගන්නවා. මේ නිසා යෝගාවචරය සම්මර්ෂණයේ හිත පවතින්න පටන් ගන්නවා. අරමුණක ඇත්තා වූ ස්ත්‍රී භාවයක්, පුරුෂ භාවයක් අරමුණක ඇත්තා වූ ප්‍රිය භාවයක් අප්‍රිය භාවයක් මොනවාක්වත් දැන් පේන්නේ පේන්නේ ධර්මතාවය ඒ ධර්මතාවය අනිත්‍ය ලක්ෂණ කරගෙන පහළ වෙන්න පටන් ගන්නවා මේ විදිහට යෝගාවචරය ත්‍රිලක්ෂණයේ පළවෙනිම අනිත්‍ය ලක්ෂණය දැකීමට සන්තති ලක්ෂණය දැක්කා කියලා කියනවා ලෝකේ පැවැත්මක් තියෙනවා නම් පවතින්නේ මෙන්න මේ වෙනස් වෙන භවයේ පැවැත්ම තමයි සන්තතියේ පැවැත්ම ධාරාවේ පැවැත්ම වැඩ කටයුතු රාශියක පැවැත්මක් මෙතන තියෙනවා. එහෙම නැතු එක ඝණයක් විදිහට එකක් විදිහට පැවතීමක් නෙවෙයි. මේ නිසා සන්තති ලක්ෂණයට යෝගාවචරයාගේ හිත වැටෙනවා. මේ ප්‍රථම ධ්‍යාන මට්ටමේදී මේකට කියනවා අසම්මර්ෂණ ඥාන මට්ටම කියලා. විසුද්ධි ඥාන අනුව විස්තර කරනවා. මේ විදිහට අනිත්‍ය තේරුම් අරගත්ත යෝගාවචරයාගේ මූල ධර්ම දැනුම සම්පූර්ණ වෙන්න නම් දුක්ඛය අනාත්මය කියන ලක්ෂණ දෙකත් මූල ධර්ම වශයෙන් දැනගෙන ඉන්න එක හේතු භූත වෙනවා. මේ දුක්ඛය මේ අනාත්මය කියන දෙකත් අර කියාපු තාලෙටම අනිත්‍ය විස්තර කළා වගේම තුනකට කඩලා තේරුම් අරගන්න පුළුවන්. දෙවෙනියට අපි දුක්ඛ ඉදිරිපත් කරගත්තොත් දුක්ඛතාව දුක්ඛ ධර්මය නැත්නම් දුක කියලා එකක්. මේ දුකේ ලක්ෂණය දුක්ඛ ලක්ෂණය තියෙනවා. මේ දුක්ඛ ලක්ෂණය අස්පනා අපිට දකින්නකොට පහළ වෙන ඥාණයට දකින්න දර්ශනයට කියනවා දුක්ඛානුපස්සනා දර්ශන දුක්ඛානුපස්සනාව නැත්නම් දුක්ඛානුපස්සනා ඥාණය කියලා. මෙතනදී අනිත්‍ය ඉගෙන ගත්තා වගේම මූල ධර්මානුකූලව දුක කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. කෙටියෙන් සඳහන් කරනවා නම් මේ උපාදානස්කන්ධ පහම දුකයි. එහෙමනම් අනිත්‍ය වගේම සෑම නාම රූප ධර්මයක්ම දුකයි. අහ රූපය කන සද්දේ වශයෙන් ඇත්තා වූ ආධ්‍යාත්මික බාහිර මේ ආයතන සියල්ලකීම ඇත්තේ දුක කියන ධර්මතාවයයි. රූප යම් තාක් ප්‍රමාණ තිනවන වේදනා යම් තාක් ප්‍රමාණ තිනවන සංඥා යම් තාක් ප්‍රමාණ තිනවන සංස්කාර යම් තාක්ද විඥානයේ යම් තාක්ද ඒ සෑම සියලු දෙයක්ම නාම රූප ධර්ම වලට වැටෙනවා. සෑම නාම රූප ධර්මයක්ම දුකයි. නමුත් නීවරණයෙන් වැහිලා ඉන්න හිතකට හරියට අරමුණකට එල්ල කිරීම නැවත නැවත ඒ ස්වરૂපයේ දැකීම නොදන්නා හිතකට මේ දුක්ඛ ස්වરૂපේ වැටහෙන්නේ නැහැ. මේක හොඳයි සුභයි කියලා අතගාලා පිරිමැදලා උපදාලා තියාගෙන ඉන්න තමයි හදන්නේ. අපිට ඒක හොඳට පැහැදිලි මේ ශරීර කූඩුවට අපි කරන ආවතේව ටික ටික බලනකොට. ඒ වාගේම ශරීරයට යම් කිසි වේදනාවක් මතුනොත් අපි කොච්චර ආනන් ඒක චිත්ත පීඩාවක් බාටපත් කරගන්නවා. හිම්බිරිසාවක් ඇති වුණොත් විශාලයෙන්ම කපා හරින්නේ භාවනා පැය දෙක තුනක් අඩු කරලා. මොකද භාවනාව ඕන වෙලාව කරගන්න පුළුවන් මේ ශරීරයට ආව මේ හිම්බිරිසාව නම් උපරිම සැලකිල්ල දෙන්න ඕනේ. ඒ තරමටම අපි මේක සුබ වශයෙන් මම රැකිය යුතු වශයෙන් මේක මගේ යුතුයකමක් වශයෙන් රකිනවා. ඒ වාගේම ධනෙහි ධනෙහිසේ නැත්තම් වේදනක වේදනාවක් ආවොත් භාවනාව කොච්චර පාඩුවත් කමන්නේ වෙද ගෙදරකට දුවලා ඒක ඉස්සලා සනීප කරගන්න තරම් අපි මේ තුල සංඥාව පහල කරගන්න. ඒ නිසා නියම ක්‍රමයට නියම එල්ලේකින් යුක්ත මේ ධර්මතා දිහා නොබලන තාක්කල් අපි මෙවුවා පිළියම් කරලා සංස්කරණය කර කර ඉදිරියට ගෙනියන්න තද ව්‍යාපාරක යෙදෙනවා. නමුත් යම්කිසි යෝගාවචරයක අපි මෙතෙක්කල් මේ කරගෙන ගිය ව්‍යාපාරය වගේ නියම විදිහට <clears throat> තමන්ගේ ලෙඩක් තමන්ගේ වේදනාවක් ඇති වෙච්ච අවස්ථාවක ඒ ලෙඩේට ඒ වේදනාවේ ප්‍රකට තැනට මුලට නියම විදිහට හිත පැහැදිලිව යොදවනවනම් නැවත නැවත යොදවනවනම් යෝගාවචරයට වැටෙන්න පටන් අර ගන්නවා මෙහි පවතින ආ වූ ධර්ම ස්වરૂපය දුක්ඛ ස්වરૂපේ නාම රූප ධර්ම ඇති දුක්ඛ ස්වરૂපේ වැටෙනවා මේකේ ලක්ෂණය මොකද්ද නැත්නම් දුක්ඛ ලක්ෂණය කියන්නේ මොකද්ද කියන එක මේ ගාවට අපි තේරුම් අරගන්න ඕනේ දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ පෙළෙන ස්වરૂපේ පීඩා කරන ස්වરૂපේ බය දනවෙන අසරණ භාවයට පත් කරන ස්වરૂපේ තමයි දුක්ඛ ලක්ෂණය යම් කිසි කෙනෙක් මේ දුක්ඛ ලක්ෂණය දුක්ඛානුපස්සනාවක් බවට පත් කර ගන්නට නම් මේ බය වෙච්ච වෙලාවෙදීම මේ අසරණ භාවයට පත් වෙච්ච වෙලාවෙදී මේ අසරණ භාවයේදී ආරියුව බලන්ට ඕන. Tamange හිතේ ඇත්තා වූ මේ බය භාවයේදී ඍජුව බලන්න ඕනේ. මොකද ඒක තමයි දුක පෙන්වන ලකුණ. අපි බය ඇති වුණයි කියලා කිසි කෙනෙක් මේක ගැන හොයන්නේ නැහැ මම විතරයි මේක දන්නේ නිසා මම වහාම ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා කිව්වොත් වෙන්නේ බයට බය අසරණ තත්ත්වේ නිසා අසරණ භාවය නිසා අසරණ තත්ත්වයටපත් වෙනවා. නමුත් දුක්ඛ ලක්ෂණේ යම් අවස්ථාවක යෝගාවචරයට මතු කර ගන්නට නම් යෝගාවචරය මුලින් අර කියාපු අනාත්ම ලක්ෂණය දැකලා තියෙන අනිත්‍ය ලක්ෂණය දැකලා තියෙනවා. අනිත්‍ය ලක්ෂණය දැක්කට පස්සේ දුක ලක්ෂණේ මතුවී ඉන්නේ බයක් තුලින්. දුක ලක්ෂණේ මතුවෙන්නේ අසරණ භාවයක් තුලින්. දුක ලක්ෂණේ මතුවෙන්නේ බලාපොරොත්තු කඩවීමක් තුලින්. දුක ලක්ෂණේ මතුවෙන්නේ පීඩාකාරී ස්වරූපයක් තුලින්. පෙළෙන භාවයක් තුලින්. මේ අවස්ථාවේදී යෝගාවචරය දුක්ඛ දෝමනස පවත්තන්න පටන් අරගත්තොත් වචනෙන් හිතින් විලාප නගන්න පටන් අරගත්තොත් ඒ කියන්නේ යෝගාවචරය දුක්ඛානුපස්සනා ඥාණයට යනවා නෙවෙයි දුක්ඛ ලක්ෂණයට යට වෙනවා. ඒ කියන්නේ සම්මත දුක්ඛ ලක්ෂණයට යට වෙනවා. යෝගාවචරයට මේ දුක්ඛ ලක්ෂණේ විනිවිද දකින්නවත් අනුපස්සනා කරන විදිහට නැවත නැවතත් එහි මධ්‍යස්ථ හිතින් බලාගෙන ඉන්න පුළුවන් ශක්තියක්වත් නැතිකම නිසා මේක ඥානයක් බවටපත් වෙන්නේ නැහැ. මහා බයක් බවටපත් වෙනවා. මහා අසරණ භාවයක් බවටපත් වෙනවා. ඉතින් හේතු හොයනවා බාහිරේ. මේ දුකට මේ අසරණ භාවයට හේතුව අසවලාය අසවල් දේය කියලා අභ්‍යන්තර වශයෙන් මේ ඊ타මත්ම ප්‍රකට තමන් මුළු సంతානේ බී කරවලා මේ අවස්ථාවේ තියෙන්නේ. ඒ දේ දකින්නේ නැහැ. අසරණ භාවය දකින්නේ නැහැ. නමුත් බාහිරේ කර්ම කාරණා හොයන්ට යෑමේ ඒ අනි දුක්ඛානුපස්සනා ඥානීය පහළ වෙන්න තියෙන වටිනා අවස්ථාව අපේ සම්පූර්ණ ශක්තියෙන් අපි වළක්වනවා. අපේ සම්පූර්ණ ඥානයේ හැකියාවෙන් දක්ෂකමෙන් ඒක වළක්වාලන්න කටයුතු කරනවා. එතකොට දුක්ඛානුපස්සනාව කියන්නේ බෑ. මේක තමයි සංසාර ස්වરૂපය. නමුත් නියම ක්‍රමයට දුක කියලා කියන්නේ අර කියන විදිහට අපි රූපයේ වශයෙන් මෙහි යත්තා වූ පෙළෙන බව, මේ යත්තා වූ පීඩා කරන බව, මේ යත්තා වූ බිය දනවන සුළු බව, මේ යත්තා වූ අසරණ භාවය. ඒ වගේම වේදනා ස්කන්ධයේ යත්තා වූ මේ ලක්ෂණ, සංඥා ස්කන්ධයේ යත්තා වූ සංස්කාර ස්කන්ධයේ යත්තා වූ විඥාන ස්කන්ධයේ යත්තා වූ මේ අසරණ භාවය, බිය දනවන සුළු භාවය, පීඩා කරන බව, පෙළෙන සුළු බව. මේ විදිහට නම් අපි දකින්නේ අපි මේක පිළියම් කර කර ඉදිරියට ගෙනියන්න මේ තරම් මහන්සි වෙන එකක් නැහැ. කළ යුත්ත කරાવી අවශ්‍ය ප්‍රතිකර්මය කරાવી නමුත් බය වෙන්න අසරණ භාවයේ ප්‍රකාශ කරන්නට අනුන් ඉදිරි පිට බැගෑපත් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම යනවනම් නියම තාලයට දුකට මුහුණ දීගෙන යන තත්වයකට එනවනම් අපිට කියන්න පුළුවන් අනුපස්සනාව. දුක ඇති වෙනකොට නැවත නැවතත් ඒ තමන්ගේම වර්තමාන වශයෙන් ඉදිරිපත් වුණා වූ දුක බලන්න පුළුවන් තත්ත්වයටපත් වෙන්න නම් යෝගාවචරයයි දුක මතුවෙන තැනට හිත එල්ල කිරීම කියන එක පුරුදු කරලා තියෙනවා. ඒ දුක ඇති වෙන තැනට හිත එල්ල කරන්න කරන්න බය වැඩි වෙනවා. තමන්ගේ අසරණ භාවය ප්‍රකට වෙන්න යනවා. පෙළෙන භාවය උත්සන්න වෙනවා. ඒ කියෙදිත් නැවත නැවත ඒ යොදවන්න නම් විතක්කේ වාගේම ਵਿਚාරයේ කටයුතු යෝගාවචරය තේරුම් ගන්න තියෙනවා. අන්න එහෙම තේරුම් අරගෙන અભීත භාවයෙන් මේ දුක්ඛ ලක්ෂණය විපස්සනාට නගා ගන්න පුළුවන් නම් සුඛ වේදනාවක් වේවා දුක්ඛ වේදනාවක් වේවා. කොයි දෙයකටත් මැදි හතෙන් මේ හිත යොදා ගන්න පුළුවන් නම් එතකොට අනිත්‍ය දකින්න යෝගාවචරයටත් වඩා ඒ දුක ලක්ෂණය අනුපස්සනා කරන යෝගාවචරය ඊට වැඩිය અભීත භාවයකටපත් වෙනවා. ඒ වාගේම දුක්ඛානුපස්සනා ඥාණයට අයිතිවාසිකම ලබනවා යම් ආකාරයකට යෝගාවචරයා මේ දුක්ඛානුපස්සනා ඥාණය ලබනවා නම් ඒ භෝගාවචරයා සුඛ සංඥාව මේ ශරීරයේ සුඛය එහෙමනම් හොඳට ඇහැ පෙනෙන ඇහැ සුඛ මංගල කාරණාවක්ය. හොඳ දර්ශන සුඛය හොඳය. කන සුඛය සුභය. අහන දේවල් සුඛය සුභය නැත්නම් හොඳ සුඛ සුභ දේවල් ඇසිය යුතුයි ඒක මගේ යුතුයකමයි ඒක මගේ අයිතිවාසිකමයි හොඳ දේවල් දැකිය යුතුයි දකින්න පුළුවන් දකිමි ආග්‍රහණය කරමි කරන්නෙමි ඒ වගේම රස බැලිය යුතුයි බලන්නෙමි සතුටපාසෝ ලැබිය යුතුයි ලබන්නෙමි අවශ්‍ය අවශ්‍ය වෙලාවට අයාලේ හිතවිලි හිතන එක කරන්නෙමි කියන කටයුතු කරන සුඛ සංඥාව යෝගාවචරයෙන් ක්‍රමක්‍රමයෙන් දුර වෙන්න පටන් ගන්නවා මේ දුර නිසා දුක් වේදනාව ආපුවාම යෝගාවචරය දුක් වේදනාව දුක් වේදනාව වශයෙන් තේරුම් ගන්නවා. සුඛ වේදනාව ආපුවාම සුඛ වේදනාව වශයෙන් තේරුම් ගන්නවා. මේ දෙක තේරුම් අරගන්නට අරගන්නට යෝගාවචරයට අදුක්කම සුඛ වේදනා රාශියක් දවස පුරා ඉදිරිපත් වෙලා නැති වෙලා යනවා. මේක නොදැනයි ගත වෙන්නේ කියලා අදුක්කම සුඛ වේදනාවට ඥානෙ පහළ වෙනවා දැනීම පහළ වෙනවා. වෙන විදිහට කියනවා උපේක්ෂා වේදනාව. භාවනා කරගෙන යනකොට යෝගාචරයට කැපිපේන්න පටන් අර ගන්නවා. වෙනදා තරම් දකින්න ආසාව නැතුව යනවා. නරක දේ දැකපුවාම හිත කේන්ති යන ගතිය නැතුව යනවා. හිත මධ්‍යස්ථ භාවයේ උපේක්ෂාවේ පවතිනවා. ඒ වගේම අහනකොට තමන්ට දොස් කියන එකක් වුණත් කමන්නේ. එහෙම නැත්නම් තමන් නොසලකා හැරලා කතා කරන කතාවක් වුණත් අහපුවාම වෙනතරම් නොකපෙන ගතියක් වැටහෙනවා. ඒ වගේම යම් කෙනෙක් තමන්ගේ ගුණ ප්‍රකාශනයක් කරත් ඒ තරම් ඒකට උද්වේග වෙන්නේ නැති ගතියක්පත් වෙලා කොයි දේ අහුවත් හිත මධ්‍යස්ථ භාවයටපත් වෙන බව වටහා ගන්න. ඒ වගේම ආග්‍රහණ රස ආහාර සම්බන්ධ වුණත් ආහාර රුචි අඩු බවක් සමහරට වැටෙනවා. රුචි දේ නොලැබුණයි කියලා කේන්ති යන ගතියක් නැති වෙලා යනවා. තියෙනවා නමුත් අඩු වෙනවා. එතකොට හිත බොහෝ විට මධ්‍යස්ථ අදුක්කම සුඛ වේදනාවේ පසු වෙනවා. සැප පහසුවත් ශරීර සැප පහසුවත් ඒ වගේ හිතට එන හිතවිලිත් ඒ වගේ. එතකොට යෝගාවචරය වෙනදාට වඩා මේ අදුක්කම සුඛ වේදනා වහ වහ දැනගන්නවා. මේකෙන් තේරෙන්නේ යෝගාචරය දුක්ඛ වේදනා සුඛ වේදනා ඒ ඒ වෙලාවේදී මෙනෙහි කිරීමේ දක්ෂතාවය නිසා දුක් වේදනා අධික දුක භාවයටපත් වෙන්නේ නැහැ. සුඛ වේදනා අධික සුඛ භාවයටපත් වෙලා යෝගාවචරය වහයලා ගන්නේ නැහැ. ඒ නිසා මධ්‍යස්ථයෙන් හිත පවත්වා. පවත්තන්න පවත්තන්න දවස පුරා මේ උපේක්ෂා වේදනාව ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මේ තමයි මේ අනිත්‍ය කියන්නේ නාම රූප ධර්මයේ නැත්නම් නාම රූප ධර්මියෝ කියන්නේ අනිත්‍යය. දුක කියන්නේ නාම රූප ධර්මයේ නැත්නම් නාම රූප ධර්මියෝ කියන්නේ දුකය කියලා මේ එක අරමුණක අපි හිතමු පිම්බීමක ඇත්තා වූ තද භාවය, චලන භාවය, තෙරපෙන භාවයක ඇත්තා වූ අනිත්‍ය භාවය තේරුම් ගන්නවා. දැන් තවත් පැත්තකින් මේක ඇති දුක්ඛ ස්වરૂපයක් තේරුම් ගන්නවා. මේ විදිහට ඕනෙම අරමුණක කලින් තිබුණු සම්මත ලක්ෂණ ස්ත්‍රී භාව පුරුෂ භාව වම් පැත්ත දකුණු පැත්ත ප්‍රිය භාව අප්‍රිය භාව අයින් වෙලා දැන් ලෝකෝත්තර පැත්තකින් මුළු සෑම සියලු මිනිස්සෙයින්ටම පොදු වූ නැත්නම් ආර්යයන් වහන්සේලාට පොදු වූ සෑම දෙයකම ඇත්තවෝ ධර්ම ස්වરૂපේ ආකාර දෙකකට දැන් අඩුම වශයෙන් වැටෙනවා අනිත්‍ය වශයෙන් වැටෙනවා දුක්ඛ වශයෙන් වැටෙනවා මේ විදිහට අනිත්‍ය ලක්ෂණය කියලා කියන්නේ ඇතිවීම නැතිවීම දෙක දකින්න දුක්ඛ ලක්ෂණය වශයෙන් ඒ ඇතිවීම නැතිවීම දෙක නිසා පෙළෙන පෙළෙන පීඩා කරන අසරණ බියතනක භාවය දකින්න මේ දැකීමෙන් කටයුතු කරනකොට යෝගාවචරයට ප්‍රකට භාවයේ අනුව අනිත්‍යානුපස්සනාවක ක්ෂණයක හිත පවතිනවා තවත් ක්ෂණයක දුක්ඛානුපස්සනාවේ හිත පවතිනවා ඒ වාගේ මේ අරමුණු වල ඇත්තා වූ ඇති සැටිය භූතං භූතතෝ පස්සති කියන විදිහට මේ මහා භූතයන්ගේ භූත ලක්ෂණ ධර්ම ලක්ෂණ පහළ වෙන්න පටන් අර ගන්නකොට යෝගාවචරයාගේ හිත ඊළඟට අනාත්මේ පැත්තට යොමු වෙට ගන්නවා. නැත්නම් යොමු වීම සාධාරණ වෙනවා, ස්වභාවික වෙනවා. මේ අනාත්මය කියන එකත් මේ දුක්ඛානුපස්සනාව වගේම අනිච්චානුපස්සන අනිච්චානුපස්සනාව වගේම කොටස් තුනකට මූලධර්ම පැත්තෙන් පෙන්වන්න ඕනේ. අනිත්‍ය අනාත්මතාවයේ තියෙන අනාත්ම ධර්මයේ තියෙන. ඒ තමයි පළවෙනි දේ. දෙක අනාත්ම ලක්ෂණ. තුන්වෙනි එක අනාත්තාන පස්සන ඥානය. නැත්තම් අනාත්තාන පස්සන. මේක අනාත්ම අනාත්මය කියලා කියන්නේ අපි අර අනිත්‍ය තේරුම් ගත්තා වගේම දුක තේරුම් ගත්තා වගේම සෑම රූප නාම රූප ධර්මයක්ම අනාත්මයි. පුදු ධර්මතාවය පමණයි. නියාමයක් පමණයි. මේ බව අනාත්මය කියලා කියනවා. මේ අනාත්මය අපේ ඉඳුරන් හය තුලින් අපිට ප්‍රකට වෙන්නේ කොහොමද? නැත්නම් වර්තමාන වශයෙන් අපි අත්දකින්නේ කොහොමද? නැත්නම් අනාත්මේ අපට මුරගාල අඬගාල කියන ලක්ෂණය මොකද්ද? නැත්නම් අනත්තා අනත් අනාත්ම ලක්ෂණය කියන්නේ මොකද්ද? අනාත්ම ලක්ෂණය කියන්නේ මේ එකම දෙයක්වත් අපිට ආඳුම්ට්ටු කරන්න බෑ. අපේ ෘචි පරිදි සිද්ධ වෙන්නේ. මේක භාවනා කරන යෝගාවචරය කොහොමද අත්දකින්නේ? යෝගාවචරය මේ දවස්වල පවතින මේ අධික උණුසුම් ගති නිසා මූල කර්මස්ථානයේ හිත යොදාගෙන ඉන්නකොට වරක වැටෙනවා Tamanගේ సంతානියේ මේ තේජෝ ධාතුව ක්‍රියාත්මක වෙන හැටි. බාහිර තේජෝ ධාතුව නිසා ආධ්‍යාත්මික ලෝකයට බලපාලා ආධ්‍යාත්මික ලෝකේ මේ තේජෝ ධාතුව පැසවෙන ආකාරයේ උණුසුම් ගති පහළ වෙනවා. දැන් මේක මුලින්ම එනකොට සමහර වෙලාවට අප්‍රිය අමනාප ස්වරූපයක් උනත් තියෙන්න තියෙනවා. දාඩිය දානවා කියලා කියන්නේ ප්‍රියමනාප තත්වයක් නෙවෙයි. මේ තමයි සම්මතය. මේ අනුව නමුත් යෝගාවචරය හිත යොදනවා දැන් ප්‍රකට භාවය අනුව මේ තේජෝ ධාතුවට මේ හිත යොදාගෙන ඉන්නකොට දැන් අර ප්‍රියමනාප තත්ත්ව අප්‍රියමනාප තත්ත්ව විනිවිදගෙන තීජෝ ධාතු ලක්ෂණය මතු කරනකොට යෝගාවචරයට වැටහෙනවා මේක ඇතුලේ දුමාරයක් නගින්න වගේ හුමාලයක් නගින්න වගේ ධාරාවල් තීජෝ ධාතුව උණුසුම ගමන් කරනවා. ඒකට හිත යොදාගෙන ඉන්නකොට යෝගාචර තේරෙනවා. ඒ තීජෝ ධාතුවත් සමගම වාන සිසිල් වෙන ගතියකුත් ඒ ක්ෂණය සමගම වගේ ඒ තනම පහළ වෙනවා. ආයත් තේජෝ ධාතුව ආයත් උණුසුම වශයෙන් වැටෙනවා. ආයත් සිසිලස වශයෙන් වැටෙනවා. මේ එකම තැන ඉතාම සැලකිල්ලෙන් බලා ඉන්නකොට මේ දෙකේ ඉහළ පහළ යෑමක් සිද්ධ වෙනවා. නැත්නම් උණුසුම් ගති සිසිල් ගති එක තැනම වගේ කලවම් වෙලා පිහිටෙනවා. මේ එකක්වත් Taman කිව්වට ආරම්භ වෙන්නේ නැහැ. Taman නතර වේවා කියලා අදිස්ථාන කරාට නතර වෙන්නේ නැහැ. Tamanගේ වශයේ පවත්වන්නට අමාරුයි. හේතු ධර්ම සම්පූර්ණ වෙනකොට ඒ ඵල ධර්ම පහළ වෙලා හේතු බිඳී යෑමෙන් ඵල ධර්ම බිඳියක්. එහෙම නැතුව මේවා එකක්වත් Tamanට ඕනේ තාලෙට පවතින්නේ මෙන්න මේ தත්ත්වයේ යෝගාවචරය ලං වී බලන්ට බලන්ට තේරුම් ඒ වාගේම තමයි යම් වූ අමිහිරි වේදනාවක් දුක් වේදනාවක් පහළ වෙලා දුක් වේදනාවේ ප්‍රකට භාවයේ අනුව යෝගාවචරය මනස්කාරයේ ඒකට යොදවලා සාර්ථක වුණොත් යෝගාවචරයට පෙනෙනවා ඒ වේදනා ස්ථානයේ ඇත්තවෝ තද වෙන, තෙරපෙන, ඇඹරෙන, අනින කම්පණය වෙන ලකුණු වලට හිත යොදාගෙන ඉන්නකොට ක්‍රමක්‍රමයෙන් ඒ සෑම වේදනාවක්ම මනසේ එකින් එකින් වෙන් වෙලා පැහැදිලිව වැටෙන්න පටන් අර ගන්නකොට හිතේ යම් කිසි විදියක සමෘද්ධ භාවයක් පහළ වෙනවා. සතුටක්, සන්තුෂ්තියක් පහළ වෙනවා මේ තරම් ඉඳ දරා ගන්න බැරි නමුත් වේදනාවේ ඇති සෑම සියලු දෙයක්ම නොපැටලවි ඊටාම පැහැදිලිව තමන්ගේ හිතට එල්ල වෙනකොට වේදනාව හරියට පැත්තකින් අරන් තිබ්බා වගේ. අර දුක් වේදනාවේ මිහිරියාවක් යෝගාවචරයට වැටෙනවා. මෙතෙක් වෙලා තිබුණු අමිහිරි දුක් වේදනාව දැන් මිහිරියාවක් බවට පත් වෙනවා. ඒ ධර්මතම මේ ධර්මතාවයන් ප්‍රතිවිරුද්ධ ධර්මතාවයන් සමානව හැසිරෙනවා. එක ළඟ හැසිරෙනවා. මේ අප්‍රියව තිබුණ දේ මේ ප්‍රිය භාවයට පත් වෙනවා. මේ හොඳ දේ මේ නරක භාවයට පත් වෙනවා. මේ කළු පාට තිබුණ දේ මේ සුදු පාටට පත් වෙනවා. මොකද ඒවා සිදු වෙන්නේ ඒ වාගේ හේතු ධර්මානුව. අපි හිතා ගන්නවා නම් මම කියන්නේ අසවලාය මම කියන්නේ මේ තරම් උත්සාහ කරන කෙනෙක් ඒ නිසා මට මෙහෙම පිළිගිය යුතුයි. එහෙම හිතන්ත හිතන්ත අපි ළඟ ඇති වෙන්නේ ආත්ම සංඥාව. මම මගේ මට අන්වේ ස්වරූපේ තමයි සෑම වාක්‍යයකම මුල හිටින්නේ අපි කතා කරන වචන. මොකද මේ මම කියන්නේ සුවිශේෂ පුද්ගලයෙක්. නමුත් ධර්මතාවයට ඇති හැටියට මූල දෙන්න තරම් යෝගාවචරයාගේ අනුපස්සනාව පවතිනවා නම් යෝගාවචරයට වැටෙනවා. එහෙම තමන්ගේ වශයේ පවත්වන්න පුළුවන්. තමන්ට ආණ්ඩු මට්ටු කරන්න පුළුවන්. ස්වરૂපයක් මේ එකම ධර්මතාවයකවත් නැහැ. තමයි මේ ධර්මතාවයට ලං නොවි ඉන්නා තාක්කල් ධර්මතාවයට ඉවත බලාගෙන අමතක කරන්න උත්සාහ කරන තාක්කල් නම් ඒ බොරු මිත්‍යාව හිතේ තියාගෙන ඉන්න පුළුවන්. මට මේක කරන්න පුළුවන් මම කරමි කියලා. නමුත් ලං වී බලනකොට පේනවා ඒ හේතු ධර්ම රාශියක් මත සිදුවෙන දෙයක් අපිට කරන්න පුළුවන් එකම දේ ඒ බව දැන ගැනීම විතරයි. ඒ බව දැන ගැනීමෙන් අනත්තානුපස්සන ඥානය ලබා ගැනීම විතරයි. එතකොට මොකද වෙන්නේ? අපි ආයෙත් ඒ ධර්මතාවත් එක්ක පොරබදන්ට යන්නේ. විධර්මතාවල ඇත්තා වූ හේතුඵල සම්බන්ධතාවයේ ඇති ගැඹුර තේරුම් ගත්ත නිසා අපි ඒ ධර්මතාවයන් අනුව යන්න හදනවා මිසක් ඒ ධර්මතාවයන් වලට විරුද්ධව ගිහිල්ලා ඒ ධර්මතාවයන් වල ගැටිලා අපි තවත් දුක වැඩි කරන්න යන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ Tamanට ආණ්ඩුමට්ටු කරන්න බැරි ස්වરૂපයේ පිම්බීම තුල දකින්න වෙලාවේදී හැකිලිම තුල දකින්නකොට ආස්වාසය තුල දකින්නවා ප්‍රස්වාසය තුල දකින්න. එසවීමේදී දකින්නවා යැවීමේදී දකින්නවා තබීමේදී දකින්නවා සක්මනේදී. අනිකුත් සෑම කටයුත්තක් කරද්දිම Tamanගේ සතිය මැදිහත්ව මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරනවා නම් Tamanට වැටෙනවා මේ ධර්මතා රාශියක් මෙතන සිදුවීමේ පවතිනවා අපේ උපරිම දක්ෂතාවය නම් මේවා දැනගන්න එක විතරයි මේවා මේ විදිහට හේතුඵල ධර්මතාවයකින් සිදුවෙන බව දැන ගැනීම පමණයි ඒක විශාල ගැඹුරු දැනගැනීම මොකද අනවශ්‍ය කරදරයක් බාරගන්නේ නැතුව අනාත්ම දේ ආත්ම වශයෙන් බාර අරගෙන දුක වළඳන්නේ නැතුව අපිට ධර්මානුකූලව ජීවත් වෙන්න පුළුවන්. එතකොට ඒ යෝගාවචරයාගේ අනත්තානුපස්සන ඥානය සිද්ධ වෙනවා කියලා තේරුම් ගන්න ඒ නිසා මේ අනාත්ම ධර්මය අනාත්ම ලක්ෂණය ඉදිරිපත් වෙන වෙලාවේදී යෝගාවචරයාගේ සාමාන්‍ය බුද්ධිය පැසිලා නැත්තම් එහෙම නැත්නම් විපස්සනා ඥානවල අඩුපාඩුකම් තියෙනවා නම් මේ ඥානය පහළ වෙනකොට යෝගාවචරය ප්‍රපාතකින් ඇද වැටිච්ච කෙනෙක් වගේ දුවලනවා තමයි මෙතෙක් කරගෙන ගිය සෑම සියලු ව්‍යාපාරයක්ම අසාර්ථක වුණා නැති වුණා මා නැසුණා කියලා දුවලා යනවා. විශාල චෝදනා ගේනවා. භාවනාවේදී ලැබෙන අත්දැකීම් අනුව. මොකද්ද දැක්කේ? දැකපු දේ කියන්නේ. එපා වෙනවා. බය වෙනවා. අසරණ වෙනවා. කිසිම බලාපොරොත්තු දෙයක් නැහැ. කියලා මේ විදිහට මහා පාළු ස්වරූපයක මාවපෑමක් ඇති වෙනවා. ඒ මොකද මේ භාවනා කෙරුවොත් නම් සත්‍යයි එක්ක අනිච්චාන ලක්ෂණේ නැත්නම් දුක්ඛ ලක්ෂණේ නැත්නම් අනාත්ම ලක්ෂණේ පහළ වෙනවම. නමුත් මේ දුක්ඛ ලක්ෂණේ පහළ වෙනකොට යෝගාවචරය කනගාට වෙනවා පීඩාවටපත් වෙනවා. අනාත්ම ලක්ෂණේ පහළ වෙනකොට ප්‍රපාතකින් ඇද වැටිච්ච කෙනෙක් වගේ කම්පණයට භීතියට පහළ ඒ මොකද මේ භාවනාවේදී Taman බලාපොරොත්තු වෙන දේ සහ සිදු වෙන දේ අතර විශාල පරතරයක් තියෙනවා. වෙන විදිහට කියනවා නම් ඕනෑමට බලාපොරොත්තු වැඩි. ධර්මානුකූලව ඉදිරිපත් වෙන දේ ඉදිරිපත් වෙන කර ගන්නකොට බාහිර ගන්න තරම් Taman තුල භාජනයේ හිස් නැහැ. අනම්මනම් කුණු කන්දල් වලින් පිරලා තියෙන නිසා ඒ එන සුද්ධ ඥානය, ඒ සුද්ධ අනාත්මානුපස්සනාව උත්තරලා පිටට යනවා. යෝගාචරය එක තැනේම කරකැවෙනවා. මේ නිසා අනාත්මානුපස්සනාව අනාත්ම ලක්ෂණය අනාත්ම භාවය කියන එක යෝගාචරය මූල ධර්ම වශයෙන් තේරුම් ගන්න ඕනේ. යම් කිසි කෙනෙකුට පිම්බීමක් හෝ වේවා හැකිලීමක් හෝ වේවා වෙන ඕනම කටයුත්තක් හෝ වේවා කරගෙන යනකොට එහි ඇති වෙන తত্ত্বය මේකේ එපා හිස් භාවයේ වේවා මෙහි අත උත්තද වෙන තෙරපෙන නුරුස්න ගති ඒ ආකාරයෙන්ම විස්තර කරගන්නට දන්නේ නැති ඒවා ධර්මතාව වශයෙන් පිළිගන්න කැමති නැහැ. ඒවා ඉදිරිපත් වෙනකොට හිතෙන්නේ පෙරදුනයි කියලා. පාඩුණයි කියලා. නමුත් මේක තමයි ධර්මතාවය. මේක තමයි ගැඹුරට නැත්නම් ත්‍රිලක්ෂණය. මේ ත්‍රිලක්ෂණය සිද්ධ වෙන්නේ අනිත්‍ය භාවයේ මතුවෙන්නේ ඇතිවීම නැතිවීම දෙකේ යොහුසුළු බවයි. දුක්ඛ ස්වરૂපේ මතුවෙන්නේ බියත භාවය, අසරණ භාවය, පීඩා කරන සුළු ස්වરૂපේ. අනාත්ම භාවයේ වැටෙන්නේ Tamange පාලනයේ කිසි දෙයක් නැහැ. Tamanට පුළුවන් වෙන්නේ ඇති දේ ඇති හැටියෙන් දැකීම පමණයි. මෙන්න මේ විදිහේ ප්‍රාර්ථනාවක් නැතුව බොහෝ විට විවිධාකාර මති මතාන්තර ඉදිරිපත් කරගෙන භාවනාව කරගෙන යන යෝගාවචරය මේ ධර්මතාවයන් ඉදිරිපත් වෙනකොට කැළඹෙනවා සැලෙනවා සක පහල කරගන්නවා හිත විසිරවා ඒ නිසා යෝගාවචරය විපස්සනා සම්මා දිට්ඨිය දියුණු කරනවා කියලා කියන්නේ යෝගාවචරය මතුවෙන දේ පිළිගන්න එහෙම නැත්නම් ධර්මානුකූලව Taman ඉදිරියට එන දේ පිළිගන්න සූදානම් වෙන්න අන්න එහෙම සූදානම් වීම ලොකු ප්‍රතිපත්ති වැඩපිළිවෙලකින් තමයි කරගෙන යන්නේ. ඒ වැඩපිළිවෙල කරන්නේ කොහොමද? සෑම ආරගුණකටම රුචි භාවයක් අරුචි භාවයකට ඉඳ නොතබා කැමැත්ත අකමැත්තකට ඉඩ නොතබා අරමුණට හිත යොමු කරන්ට නැවත නැවත හිත යොමු කරන්න. ඒ යොමු කරනකොට අරමුණේ යතා වූ රූප ධර්ම යොමු කරන හිත නාම නාම ධර්ම වැටෙන්න පටන් අර ගන්නවා. මේකේ පැහැදිලි බව යෝගාවචරයට එන්නින් පැහැදිලි වෙනවා. මේ ගාවට යෝගාවචරය මේ දේ අතර එහෙම නැත්නම් මේ නාම ධර්ම සහ රූප ධර්ම අතර සම්බන්ධතාවයේ මතුවෙන ආකාරයට දකින දකින දේ සෑම තුයකම නාම රූප ධර්ම දකිනවනම් යෝගාවචරයට තේරෙනවා මේන් පරිබාහිර ආත්මයක් නැත්නම් බ්‍රහ්මාත්මයක් සර්ව බලධාරී දෙවියෙක් නෑ මේක මට තේරුම් කරගන්න පුළුවන් ස්වરૂපයක් තියෙන මේක. නැත්නම් අස්පනා පිට තියෙන දේ තුල දැනගන්න තියෙන සියල්ලම තියෙන. ඒ නිසා මේකම ආශාව උපදවලා දිගට භාවනාව කරගෙන යනවනම් මේ විතක්ක ਵਿਚාර දෙකේ ලොකු මේරීමක් දැඩිවීමක් ඇති ඒ දැඩිවීම නිසාම අරමුණු ප්‍රිය අප්‍රිය භාවයේ තෝරන්න නැතුව ඉදිරියට කාගෙන යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. හිතක් විචාර දෙක නිරෝගීව වැඩෙනවා. විවිධාකාර තත්ත්වයන්දී වැඩ ගන්න පුළුවන් තාලයට වැඩෙනවා. මේ වැඩෙනකොට මොන බාධක ඉදිරියට ආවත් යෝගාවචරයාගේ හිත සන්තුෂ්ත භාවයේ පවතිනවා. දුක ආවොත් දුක වශයෙන් තේරුම් ගන්නවා. සැප ආවොත් සැප වශයෙන් තේරුම් ගන්නවා. බය ආවොත් බය වශයෙන් තේරුම් ගන්නවා. අසරණ භාවය ආවොත් අසරණ භාවය වශයෙන් තේරුම් ගන්නවා. තමන්ට මේ දේ පාලනය කරගන්න බෑ කියන එක ඒ අරුවෙන් තේරුම් ගන්නවා. තේරුම් ගන්නට ගන්නට ප්‍රීතිය පහළ වෙනවා. මේ තමයි ධර්ම මාර්ගය කියලා නොමගට නොවැටි ප්‍රීතියට මත් වී ඉදිරියට ගියොත් සුඛදායි විදියට මේ දේ කරගෙන යන්න පුළුවන් වෙනකොට සම්මර්ෂණය පටන් අර ගන්නවා. මේ තමයි විපස්සනාවේ දොරටුව විවෘත කිරීම. මේ සම්මර්ෂණය කියලා කියන්නේ මොකද්ද? දකින දකින අරමුණේ එක්කෝ අනිච්චානුපස්සනාව වැටෙනවා. අනිච්චානුපස්සනාවට යාදෙනවා. නැත්නම් දුක්ඛානුපස්සනාවට යාදෙනවා නැත්නම් අනාත්මානුපස්සනාවට යාදෙනවා. මේ විදිහට මේ ඥාන තුන අනුව ධර්මතාවල ඇත්තා වූ සාමාන්‍ය ලක්ෂණය එහෙම නැත්නම් සම්මත ලක්ෂණ අතහැරලා ත්‍රිලක්ෂණයේ දිගේ ඉදිරියට ගෙන යාමට අපි කියන සම්මර්ෂණය මේ සම්මර්ෂණයේ සිදුවෙන අවස්ථාවේදී යෝගාවචරය ආහාර කරගන්නේ ගොදුරු කරගන්නේ ඉදිරියට ඉදිරිපත් වෙන ප්‍රකට ආරම්භ යම් වෙලාවක ඒ ප්‍රකට අරමුණු අනුව යෝගාවචරයාගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඥානයේ පැතිරීම සිද්ධ වුණොත් ප්‍රත්‍යක්ෂ ඥානය පච්චක්ඛ ඥානය කියලා කියනවා ඒ වර්තමාන මොහොතේ වර්තමාන අරමුණ මත දුක්ඛානුපස්සනාව පහළ වීම අනාත්මානුපස්සනාව පහළ වීම අනිච්ඡානුපස්සනාව පහළ වීම මේ විදිහට මතුවෙන අරමුණ මත ප්‍රත්‍යක්ෂ වශයෙන්ම වෙන මොනවාක්වත් ගන්න දෙයක් නැහැ. ඇත්තේ මේ දුක්ඛ අනාත්මාන අනිච්ච ස්වરૂපේ දුක්ඛ ස්වરૂපේ අනාත්ම ස්වરૂපේ කියලා තේරුම් අරගන්නකොට හිතේ පළල් වීම නිසා තාම පිරිසිදු ගිය උල්පතකින් ගිය කඳුලකින් ගිය බුබලක් ඉහළට එන්න ආසේ මේ මතුවෙන මතුවෙන අරමුණේ මේ ඇත්තා වූ සුද්ධ විදියට විදර්ශනා වශයෙන් ත්‍රිලක්ෂණේ මහල වෙලා පහල වෙලා එනකොට හිත අන්වය ඥානෙ පහල කරන්න පටන් අරගන්නවා. ඒ කියන්නේ අනුමාන ඥාන. මේකට කියනවා ණය ක්‍රමය කියලා. ඒ කොහොමද? මේ වර්තමාන වශයෙන් අපි මේ අත්දකින පිම්බීම තුල පවතින්නේ තෙද තදවීම, තෙරපීම්, චලන, කුණුසුම් සිසිල් ගති, වැగిරෙන ගති, තද ගති, බුරුල් ගති. මේක හොඳට ප්‍රත්‍යක්ෂ වෙනකොට යෝගාවචරයට වැටහෙනවා මේ තාක්කල් ජීවිතයේ විපස්සනා කරන්න කලින් යම් තාක් පිම්බීම් ඇති වුණා නම් ඒ පිම්බී මුලක් මේන් පරිබාහිර මුකුත් තිබිලා නැහැ. මෙවයින් එකක්වත් අඩුවක් නැහැ. තිබුණ තාක් තිබිලා තියෙන්නේ අනිත්‍ය ස්වરૂපෙමයි. දුක්ඛ ස්වરૂපෙමයි. අනාත්ම ස්වરૂපෙමයි. නමුත් මේ විවිධාකාරව බලනවා කියන විපස්සනාව. විපස්සනාව. වි කියලා කියන්නේ විවිධ ලෙස බලන හැටි. අනිත්‍ය වශයෙන් බලනවා, දුක වශයෙන් බලනවා, අනාත්ම වශයෙන් බලනවා. මේ විදිහට නොබැලපු නිසා මේක ඒ විදිහට දැක්කේ නෑ අපි. අපි දැක්කේ සුඛයි සුභයි ආත්ම වශයෙන් දැක්කා. නමුත් දැන් විදර්ශනාව කියන මේ විශේෂ කණ්ණාඩිය නිසා අපට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටහෙනකොට අතීත රූප තමන්ගේ සම්මර්ෂයට ලක් නොවි යම්තාක් පහළ පහුවෙලා ගියාද ඒ සියල්ලමත් මේ වගේ වෙන්න ඇති කියලා අනුමානෙට ඥානෙ පහළ වෙනවා. ඒ වගේම අනාගතයේට යම්තාක් මේ ජීවිත යන්ත්‍රේ පවතිනවා නම් ඒ ජීවිත යන්ත්‍රේ පුරාම යම්තාක් පිම්බි යම්තාක් ආස්වාස යම්තාක් ඇකිලීම් යම්තාක් ප්‍රස්වාස එසවීම් යැවීම් පැබීම් බැලීම් දැකීම් හැරීම් නැවීම් නිදා ගැනීම රස බැලීම් ආග්‍රහණ කිරීම හිතවිලි ඉතීම් සුඛ ආස්වාද ලැබීම මේ යම්තාක් වෙනවනම් මේ සෑම දෙයක් තුළම පවතින්නේ මේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්මමයි කියලා කාලත්‍රය වශයෙන් වර්තමානව පච්චක්ඛ ඥාන අතීත අනාගත වශයෙන් අන්වේ ඥානෙ පහළ මේ වාගේම Taman ඉදිරි පිට මේ ඉඳගෙන භාවනා කරන යෝගාවචරයාගේ මේ පංචස්කන්ධය තුල තියෙන්නේ මේ මම මේ මොහොතේ අත්දකින්නා වූ ස්වરૂපෙමයි. මේ විදිහට භූගෝලීය වශයෙන් ගත්තත් උතුරට දකුණට නැගෙනහිරට බස්නායට උඩට යටට Tamante අනුමාන වශයෙන් වැටෙනවා. ගහක ගලක පවා සිදුවෙන්නේ මේ කටයුත්තයි. Taman මේ මොහොතේ තද බව වටහා ගන්නවා නම් Taman ඒ ක්ෂණයේම තමා මෘදු බව වටහා ගන්නවා නම් මේ තද මෘදු බවක තමයි ලෝකේ පුරාම තියෙන්නේ. මේ කුණුසොන් සිසිල් ගති තමයි ලෝකේ පුරාම තියෙන්නේ. මේ වැగిරෙන ගති තමයි මේ චලන තමයි මේ තරපීම් තමයි කියලා අර අන්වේ ඥාන පහළ වෙන්න පටන් ගන්නවා. මේ විදිහට පච්චක්ක ඥානීය කියන ප්‍රත්‍යක්ෂයේ මුල් කරගෙන යෝගාවචරයාගේ මේ අන්වය ඥාන පහළ වෙන්න පටන් අරගත්තාම කල්පනාට බර යෝගාවචරය. අපි කියන්නේ කල්පනාකාරයෝ කියලා. අන්නේ ඒ අතෝ මෙතනදී සමහරට විශේෂ ව්‍යාපාර කරනවා. මොකද මේ අවස්ථාවේදී යෝගාවචරයාගේ පිරිසිදු චිත්ත ධාරාව ඒ තරම්ම කුළු ගන්නන සුළුයි. හරියට පිරිසිදු දිය බුබුලක් වගේ. දකින දකින හිතන හිතන අහුවෙන අහුවෙන දේ අන්වේ ඥාණයට යටත් වෙනවා. අහුවෙන්න පටන් ගන්නවා. මේ නිසා යෝගාවචරයා දිගින් දිගට දිගින් දිගට අන්වේ ඥාණයට විවිධ දේවල් හසු කර කර බලන්න පටන් ගන්නවා. නමුත් වෙනස තියෙන්නේ මේ ප්‍රත්‍යක්ෂ ඥානයකට පච්චක්ක ඥානයක පසුවින් කරගෙන මේ පහළ වෙන හිතිවිලි කල්පනා කිරීම විමර්ශන කාම දාගවත් කාම විතක්ක නෙවෙයි පහළ කරන්නේ. ව්‍යාපාද විතක්ක පහළ කරන්නේත් නැහැ, විහිංසා විතක්ක පහළ කරන්නේත් නැහැ. මොකද හේතු ධර්ම තියෙන්නේ පිරිසිදු හේතු ධර්ම. ඒ නිසා යෝගාවචරයා කොච්චර පැවැත්වුවත් පවත්තන්න පවත්තන්න විසද භාවයක් වැටහෙනවා. ලෝකේ යතාව යථා ස්වરૂපේ සම්මර්ෂණය වෙන්න පටන් ගන්නවා. නමුත් පමණ ඉක්මවල යන්න ගියොත් මෙතනත් ටිකක් යෝගාවතරයට පමා වෙන්න කාරණාවක් වෙනවා. නැත්නම් නොමග යෑමක් සිදු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ කොයි තාක් දුරටද මේ අන්වේ ඥාන, අනුමාන ඥාන, ණය ක්‍රමයට සලකා බැලීම සිද්ධ වෙන්නේ සිද්ධ විය යුත්තේ කොතනින් එහාට ගියොත් මේක නතර කරන්න ඕනේ මේ පිළිබඳව තේරුම් අරගන්න නම් යෝගාවචරය සම්‍යක් විතක්ක සහ මිත්‍යා විතක්ක වල වෙනස්කම් තේරුම් අරගන්න ඕනේ. යන්තා ප්‍රත්‍යක්ෂ ඥානයේ පදනම් කරගෙන නම් ස්වභාවයෙන් පහළ වෙනවනම් ඒ හිතවිලි රාශිවල සම්මර්ෂණවල විමසා බැලීම් තුල කාම විතක්ක විහිංසා විතක්ක ව්‍යාපාද විතක්ක. ඒ නිසා යෝගාචරය තේරුම් අරගන්න ඕනේ කොහොමද විතක්කයක් කාම විතක්කයක් වෙන්නේ කොහොමද ව්‍යාපාදේ විතක්කයක් වෙන්නේ කොහොමද විහිංසා විතක්කයක් වෙන්නේ කොහොමද නෙක්ඛම් විතක්කයක් වෙන්නේ අවිහිංසා අව්‍යාපාද විතක්ක පහළ වෙන්නේ යම් හිතවිලි රාශියක් නිසා නැත්නම් යම් හිතවිලි කල්පනා වැටක් නිසා යෝගාවචරයා කාම වස්තුන් කෙරෙහි බැඳෙන ගතියක් තියෙනවා නම් ආස්වාද කරන ගතියක් තියෙනවා නම් ලෝභය දැඩි කරන ගතිය සියුම හෝ පවතිනවා නම් ඒකට අපි කියනවා කාම විතක්ක කියලා. ඒ කාම විතක්ක විතක්කේ වශයෙන් උත් ප්‍රියමනාපයි අද බඳ ගන්න අසුලයි. ඒ අනුව පහළ වෙන්නේ හිතවිල්ලක්, ඒ අනුව ප්‍රකාශ වෙන වචනයක්, ඒ අනුව කරන කටයුත්තකදී තියෙන්නේ මම මගේ කියන දේ වර්ධනය වඩා ගැනීම තමයි. නැත්නම් එකතු කිරීම සහ වැඩි කිරීමේ හිතවිලි. යම් වෙලාවක යෝගාවචරයාගේ හිතට පහළ වෙන්නේ සාසනික හැඟීමක් නම් දානයක හැඟීමක් නම් සීලයක හැඟීමක් නම් භාවනාවක හැඟීමක් නම් එතන තියෙන්නේ අඩු කිරීමේ බෙදීමේ හිතිවි. මේ හිතවිලි නිසා යෝගාවචරයා මේ ගිහි සැප, ගෘහස්ත සැප අතහැරීමේ නෙක්ඛම්මේ පාලකයි. ඒ නිසා ඒ ශාසන පැත්තට බරව දුරු කිරීමේ හිතවිලි පහල කරනවා නම් අපි ඒවට කියනවා නෙක්ඛම් විතක්ක කියලා. යම් කිසි විදියකට අර ලෝභය දනවන හිතවිලි කියනවා නම් ඒකට කියනවා කාම විතක්ක කියලා. ඒ නිසා මේ සම්මර්ෂණ ඥාන සිදුවෙන අවස්ථාවේදී අනුමාන ඥානයේ වැතිර පැතිරෙනකොට යෝගාවචරය නොදැන හෝ දිගින් දිගට යෑම නිසා කාම විතක්ක පැත්තට යනවනම් මතක තියාගන්න ඕනේ ඒක උද්දේශ විභංග සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට ඇතුළත නතර වෙනවා. එතකොට විපස්සනාවේ සෞඛ්‍ය සම්පන්න වර්ධනයේ බාලය. විතක්ක ਵਿਚාර දෙක නොමග යනවා. මොකද Taman නොදැනීම ආශාවකටයි දැන් වැඩේ කරකිලා යන්නේ. ඒ නිසා යෝගාවචරය මේ වෙනස තේරුම් ගන්න. ඒ වගේම තමයි ව්‍යාපාද විතක්කේ. ව්‍යාපාද විතක්කේදී තියෙන්නේ කවුරු හෝ අනිකුත් සත්වයකට දුක කැමති වෙන බව. නැත්නම් සුඛයට විරුද්ධ පැත්ත. යම් කිසි බාහිර අනිකුත් සත්ත්ව සමූහයාගේ සුඛ කැමැත්තට අපි කියනවා මෛත්‍රී චේතනාව කියලා. නිදුක් වේවා නියෝගී වේවා සුවපත් වේවා කියන විශේෂයෙන්ම සුවපත් වේවා කියන හැඟීම. සුඛිත භාවයේ බල ප්‍රාර්ථනා කිරීම. නමුත් ව්‍යාපාද විතක්කේ පවතින්නේ දුක් දෙන ස්වરૂපේ. අනුන්ට අනදර කිරීමේ හැකියාව. අනදර කිරීමේ හිතවිලි. ඒ නිසා යෝගාවචරයා භාවනා කරගෙන යනකොට මේ විදිහට Tamanට පහළ වෙන ප්‍රත්‍යක්ෂ ඥානයේ මත අන්වේ වශයෙන් යන හිතවිලි වල මේ විදිහේ අනතර චේතනා පහළ වෙනවනම් තේරුම් අරගන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණයේ සීමාව පැනලා ගිහිල්ලා තියෙනවා. යම් වෙලාවක යෝග අවචරයට අනික්කත්තන් කෙරෙහි මෛත්‍රී කරුණා පහළ වෙනවනම් තේරුම් අරගන්න ඕනේ ඒක අවිහිංසා විතක්කයක්. නැත්නම් මෛත්‍රී හිතක් විදියට. කොහොමද? Taman මේ දුෂ්කර වූ මාර්ගයේ මේ විදිහට සීල වශයෙන් තමන්ගේ කය හසුරෙව්වා වචනේ හසුරෙව්වා ඒ අනුව හිත හැසිරීම නිසා යම් ප්‍රමාණයකට නාම රූප දර ගැනීමෙන් හේතුඵල ධර්ම දැන ගැනීම දැන් සම්මර්ෂණ මට්ටමට ආපු නිසා අද ප්‍රත්‍යක්ෂ වශයෙන් තමන්ගේ ඇතිවෙන ක්‍රියාකලාපේ දකින්න මේ නිසා තමන්ට විශේෂ අන්වේ ඥාන ලාභයක් ලැබිලා තියෙනවා පිරිසිදු උල්පතක් වගේ එන හිතවිලි බොහොම ප්‍රියයි බොහොම සම්‍යක් හිතවිලි මේ හිතවිලි කරම්පරාව ඇති වෙනවා නම් අනික් හතුන්ට කොච්චර වටිනවද මට කවහපුවා හැදපු දෙමව්පියන්ට මට මේ දායද දෙන්න පුළුවන් නම් කොච්චර හොඳද මට මීට කලින් උදව් කළා වූ ගුරුවර කල්යාණ මිත්‍රයින්ට මේක දෙන්න පුළුවන් නම් කොච්චර හොඳද යාළු මිත්‍රයින්ට කොච්චර දෙන්න පුළුවන් නම් හොඳද කියන හිතවිලි පහළ වෙනවා ඒවා එතකොට යනවා අව්‍යාපාද හිතවිලි ඒ වගේම තමයි විහිංසා හිතවිලි. විහිංසා හිතවිලි එන්නේ ව්‍යාපාද හිතවිලි වල වඩා වර්ධනයක් අනුව අනුන්ගත අනදර කිරීමේ හිත විතරක් නෙවෙයි අනුන්ට දුක් දෙන අනුන් පීඩා කරන දඬුවම් කරන ස්වරූපය මේකේ විරුද්ධ පැත්තට තියෙන්නේ අවිහිංසාව එහෙම නැත්නම් දුකින් මිදෙවි නැත්නම් කරුණාව අනුකම්පාව ඒ නිසා විහිංසාව විතක්ක අවිහිංසාව විතක්ක කියන දෙක යෝගාවචරය තේරුම් ගන්න ඕනේ අනුන් දුකින් මුදාලීමේ ස්වરૂපය අනුන් දුකටපත් කිරීම වද දීම හිංසා කිරීමේ ස්වરૂපය කියන මේ දෙක දෙපාර්ශවයේ තියෙන හිතවිලි විතක්ක වර්ග දෙක සම්‍යක් සහ මිත්‍යා වශයෙන් වෙන් කරනවා මෙන්න මේ විදිහට ප්‍රත්‍යක්ෂ ඥානයේ තහවුරු වෙනකොට යෝගාවචරයේ හිතේ මේ හිතවිලි රාශි පහළ වෙන්න ඉඩ තියෙනවා යම් තාක් දුරට නෙක්ඛම්ම සිතිවිලි, අවියාපාද සිතිවිලි, අවිහිංසා සිතිවිලි පහළ වෙන තාක්කල් ඒක බාධා කරනවා අඩුයි භාවනාවට. නමුත් මේක තිරේ ගිහිල්ලා මෛත්‍රිය වශයෙන් හිතාන ගිහිල්ලා රාගය පැත්තට වැටෙන්න ඉඩ තියෙනවා. අනුකම්පාව අනුන් කෙරෙහි දුක නිවීමේ ස්වરૂපයට ගිහිල්ලා ද්වේෂයට වැටෙන්න ඉඩ තියෙනවා. නෛෂ්ක්‍රම්‍ය කියලා හිතාගෙන ගිහිල්ලා කාමයට වැටෙන්න ඉඩ තියෙනවා. මේක මාරු වෙන්නේ තාමත්ම සියුම් තාලෙක. මේ මාරු වීමත් සමගම අරමුණට හිතේදීව දුර්වල වෙනවා. විතක් ਵਿਚාර දුර්වල වීම නිසා ඇතුළත නතර වීම කියන පිළිකා රෝගේ පටන් අරගන්න යනවා. ඒ නිසා යෝගාවචරය භාවනා කරගෙන යද්දී මේ අන්වය ඥාන පහළ වෙන වෙලාවේදී සැලකිලිමත් වෙන්න ඒක පහළ වෙන්නේ ප්‍රත්‍යක්ෂ ඥානෙ පදනම් කරගෙන ඒක නිසා හොඳ පිරිසුදු උල්පතකින් පහළ වෙන්නේ. උද හේතු ධර්මයකින් පහළ වෙන්නේ. නමුත් කල්පනා ශක්තිය වැඩි වෙන්න පටන් අරගත්තොත් ඒ රස විඳින්න පටන් අරගත්තොත් ඒක ගෙනියන්නේ හීන් නූලෙන් හීන් සීරුවෙන් අන්න අර විදිහේ කාම හිතක් වලට විහිංසා හිතක් වලට ව්‍යාපාද හිතක් වලට එහෙම නැතුව යනවනම් ඒකේ ඇති බාධාවක් නැහැ මේ විදිහට යෝගාවචරයාගේ සම්මර්ෂණ ඥාන අවස්ථාවේදී ධ්‍යාන මාර්ග ධ්‍යානාංග සම්පූර්ණ වීම නිසා මේ විදිහේ සම්මර්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සිද්ධ වෙන්න පටන් අර ගන්නවා ඒ සිද්ධ වෙන අනිත්‍ය දුක්ඛ අනාත්මය වර්තමාන වශයෙන් දකින දකින අරමුණෙන් තහවුරු වෙන්න වෙන්න යෝගාවචරයා අන්වය වශයෙන් අනුමාන වශයෙන් අතීත අනාගත විදියට කාලයේ දිගේ එහෙම නැත්නම් ඉදිරිපස පසුපස වශයෙන් ද්වේ දේශයේ දිගේ පැතිරෙන්න පටන් ගන්නවා. මේ අවස්ථාවේදී ඊ타මත්ම පැහැදිලි ඊ타මත්ම පිරිසිදු චේතනා රාශි යෝගාවචරයට පහළ වෙන්න පටන් ගන්නවා. මේ තමයි යෝගාවචරයාගේ විපස්සනාවේ ආරම්භය. මේ විදිහට පහළ වෙන විපස්සනාව නොදිරා නොබිඳී අඛණ්ඩව පවත්වාගෙන යන්න නම් යෝගාවචරය දිගින් දිගට මේ බාහිරයට හිත යෑම හෝ අභ්‍යන්තරයේ හිත නතර කිරීම කියන මේ අන්ත දෙකට වැටි බාධා වීම පමා වීම නොකරින්ට වග බලා ගන්න. එහෙම වග බලාගත්තොත් දිගින් දිගටම භාවනාව ඉදිරියට යනවා. මතුවෙන මතුවෙන සෑම අරමුණක්ම Tamange දුක්ඛානුපස්සනාව තහවුරු කරනවා. අනිත්‍යානුපස්සනාව තහවුරු කරනවා අනාත්මානුපස්සනාව තහවුරු කරනවා මේ ක්‍රමයෙන් යෝගාවචරය මෙතෙන් පටන් ගෙවා දැමීම පටන් ගන්නවා මෙතෙක් කල් කලේ තමන්ගේ සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම දියුණු කරපේක දියුණු කරමින් දුෂ්කරතාවයන් වලට මූල දෙමින් එන එන දේ ලොකුනම් බයට පහැංගිලා පුළුවන් ප්‍රමාණීය දිරවා ගමින් පුළුවන් ප්‍රමාණීය විපස්සනාට නංවා ගනිමින් ගෙනියනවා මේ වෙලාවට එනකොට ඉන්ද්‍රිය ධර්ම සම වෙනවා ඉන්ද්‍රිය ධර්ම සෑහෙන ශක්තිමත් භාවයකටපත් වෙනවා ධානාංග සම්පූර්ණ වීම නිසා යෝගාවචරයට එන ඕනෙම අරමුණක් ඉදිරියටපත් වෙන ඕනෙම අරමුණක් මේ විතක්ක ਵਿਚාර දෙකට යොමු කිරීම තුළින් විපස්සනාට නම් වගන්න පුළුවන්. ඒ විපස්සනාව තුළින් යන්තාක් දුරට අනිත්‍යතාවය ප්‍රකටන ඒක දැක ගන්නවා අනිත්‍යානුපස්සනාවට පොහොර වෙනවා. යන්තා දුක්ඛ ස්වરૂපේ ප්‍රකටන දුක්ඛානුපස්සනාවට පොහොර වෙනවා. එනත අනාත්මානුපස්සනාවට පොහොර වැටීම නිසා දිගින් දිගට භාවනාවේ ගැම්මක් ඇති වෙන්න පටන් ගන්නවා. මේ අනුව ඉදිරියට යනකොට යෝගාවචරයට කලින් තිබුණු තරම් බාහිර අරමුණු වලින් එන බාධක අඩු වෙන්න පටන් ගන්නවා. මේ විදිහට තමයි මේ කරගෙන යන භාවනා වැඩපිළිවෙලට මේ අනිත්‍යානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනාත්මානුපස්සනාව කියන මේ විපස්සනාවේ දොරටුව දැන තේරුම් කර ගැනීමත් ආලෝකයක් බවට පත් වෙනවා. අද අපි මේ පවත්වාගෙන ගිය ධර්ම දේශනා මාලාව මෙතනින් පළවෙනි ප්‍රතිවාරයේ වශයෙන් හමාර කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මේ තාක් තමන් කරගෙන ගිය වැඩපිළිවෙලින් බොහෝ යෝගාවචරයෝ එදිනදා වැඩවලදී යම් කිසි මේරිච්ච ස්වරූපයක් දැක ගන්න තරමට මේවා පාවිච්චි කරන බව පේන්න තියෙනවා. නමුත් තව ගොඩාක් දියුණු කරන්න පුළුවන් බව බොහෝමත්ම පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒක යෝගාවචරයේ අපට බාර දෙන්නේ කොහොමද? තමන් අද භාවනාවට ගත කරන පැය ගාන මේිට වැඩියෙන් පැහැදිලිවම වැඩි කරගන්න පුළුවන් වෙනවා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දේවල් පරියන්කේදී සක්මනේදී එදිනෙදා වැඩවලදී දකින්න මට්ටමෙතම අඛණ්ඩ සතිය පවත්වනවා. ඒ නිසා යෝගාවචරීන්ට දෙවේලේ දැක ගන්න පුළුවන් පදින්දිය තුර නිතරම ළඟ දක්වමින් පවතින මේ අනිත්‍යානුපස්සනාවට දුක්ඛානුපස්සනාවට අනාත්මානුපස්සනාවට වඩා වඩා සාදරේ ලඟ වෙන්න වඩාත්ම සතිමත් වෙන්න මේ ධර්ම දේශනාව හේතු වේවා කියන සම්‍යක් ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව